දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා මා කතරම් කර්මත්තාන හා ආර්ය මෛත්‍රී භාවනාව වැඩුවද දැහන් ලබාගත නොහැකි වී ඇත ආලෝක සංඥාව එක්වරක් දුටිමි දැනක් වැඩිවට ඇති බාධාවක් තියෙනවා කියලා අහන්නේ ඉතින් බාධා වශයෙන් තියෙන දේවල් මෙහෙමයි ඉතින් මාර්ගය හරියට බලාගෙන යනකොට එකපාර හදිස්සිය ලැබෙන්නේ නැහැ සමහරවල් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුකුච විදිකිච්ඡා කිව්වේ. මේ නීවරණයන්ගේ යමක් තමට නිතර නිතර වද දෙනවා නම්. එතකොටත් මේ ධ්‍යානට බාධාවා. ඉතින් එහෙම නැණ ඉතින් ඒක තමයි දැනගන්න කිව්වේ ක්‍රමයක්. තමන්ගෙන් යම් අවඩක් අසාධාරණයක් වෙනවා නම් මනස සිහියෙන් තේරුම් බලන් ක්‍රමක්‍රමෙන් ඒ පැත්ත සුද්ධ කරගන්න. මේ පොතේ තියෙන ශික්ෂාපදවල සීමා කරගන්න එපා. තමන්ගේ ජීවිතේ කටයුතු මේක වරදක් මේක නොකල යුතුයි. මේක යහපතක් මේක කළ යුතුයි. මිද තමන්ම නුවණින් තේරුම් අරගෙන ඒ හරි වැරදි වටහාගෙන අත්හරිය යුත්තේ අත්හරින්න කළ යුත්තේ කරන්න ප්‍රගුණ කරගන්න. මෙහෙම කරන ගමන් මේ විදිහට අර්ථවත්ව වටහා ගන්න පුළුවන් තරම් බලාපොරොත්තු වෙන්න. අර්ථවත්ව වටහාගෙන මේක වැඩිම කරගෙන යන්න. එතකොට මේකේ යථාර්ථයේ දැන ගැනීමට අවශ්‍ය ක්‍රමයේ සකස් වෙලා එනවා. මමද සියලු ලෝක සියලු සත්වයෝ රාගගින්නෙන් නිදහස් වෙත්වා ඒ වගේම ආලෝක වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා මේ ආදි වශයෙන් ගන්න. ද්වේෂගින්නෙන් නිදහස් වෙත්වා ඒ වගේම ආලෝක වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මෝහගින්නෙන් නිදහස් වෙත්වා ආලෝක වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මේ ආලෝක සංඥාවක් මුල් කරගත කර්මස්ථානයක් මෙහෙම ගන්න. එහෙම නැත්නම් අර අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ මුනිදු උපදන මගේ සිතාලෝකයි මුනිදු උපදන මගේ ගතාලෝකයි ඉතින් ආදී වශයෙන් අර ගන්න කර්මස්ථාන විග්‍රහ කරලා තියෙනවා ඒ කර්මස්ථානය කරන්නේ ආලෝක සංඥා මුල් කරගෙන වඩන්න පුරුදු වෙන්න ඉතින් එහෙම ප්‍රගුණ වෙනකොට මේ වෙන්නේ එකපාර ආලෝක සංඥා සියල්ලන්ට එන්නේ නැහැ නිදහස් මානසිකත්වයේ ධර්මානුකූල චිත්ත ප්‍රසාදය සම ක්‍රමක්‍රමයෙන් නැගෙන්න ඕනේ. ওই කර්මස්ථාන ඕන තරම් දීලා තිනවා. එකින් එක වඩලා බලන්න. අර්ථ අර්ථවත් වටහාගෙන කර්මස්ථාන බලන්න. එතකොට කොයි එකකින් හරි Tamanට ගැළපෙන කර්මස්ථානය ආපුවාම ධානය සමාධි ලැබෙනවා.